දැක බලා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. මේ කරන මෙහෙවරත් අපි ජාතික මෙහෙවරක් හැටියට සැලකනවා. ගරු අමාත්‍යතුමනි ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා. අපි පූජ්‍ය ගෞරවනීය අපේ මාදුළුවාවේ සෝවිත නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම සම්භාවනීය ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අපි කවුරුත් කපුගේ ශ්‍රීමතානන්ගේ ඒ ගීත රස විඳින්නටයි බලාගෙන ඉන්නේ. විශේෂයෙන්ම අපේ ප්‍රේමක් පපුගේ මැතිණිය මාව හමු වෙන්න ඇවිල්ලා කිව්වා කපුගේ ගුණදාස කපුගේ මැතිතුමාට අවුරුදු 65ක් පිරෙනවා මම ඔබතුමීට මතක් කරන්න ආවේ කියලා. මට මතක් වුණා කපුගේ මැතිතුමා මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු ආකාරය. එතුමා සැබෑවටම ජනතාව වෙනුවෙන් ඒ නගපු හඬ ශ්‍රී ලාංකීය ජනතාව දිවි තිබෙන තෙක් තවත් අවුරුදු 100 ගණනක් ස්මරණය කරાવી. ඒ නිසා මම අමාත්‍යංශ ලේකම්තුමාටත් ඩග්ලස් ඉරවර්ධන ටවර් හෝල් අධ්‍යක්ෂක දෙනරාල්තුමාටත් කතා කරලා කිව්වා අපි ප්‍රේමා කපුගේ මැතිණිය එක සාකච්ඡා කරලා එතුමාට උපහාර පුදන්නට යමක් කළ යුතුයි කියන. ඒ අනුව තමයි මේ රැස්වීම මේ මේ උත්සවය සංවිධානය වෙන්නේ රැස්වීමෙන් පස්සේ. සැබෑවටම අපි අහලා තියෙනවා කියමනක් තියෙනවා කලාව ජනතාව උදෙසායි කියලා. ඒ නිසාමම සමහර ජනතා අරමුණු වෙනුවෙන් ප්‍රගතිශීලී ව්‍යාපාර වෙනුවෙන් කලාව මෙවලමක් විදිහට භාවිතා වෙනවා කලාව ජනතාව උදෙසා නම් ඒ ජනතා අරමුණු වෙනුවෙන් කලාව මෙවලාවක් විදිහට භාවිතා වෙනවා. එහෙම භාවිතා කරපු ගෞරවනීය කලාකරුවෙක් තමයි ගුණදාස කපුගේ මැතිතුමා. හැබැයි මෙහෙම කටයුතු කෙරෙනකොට අපට මතකයි මේවට යදම් වැටිච්ච යුගය. එදා ඉදිරිවීර සරච්චන්ද්‍රයන් වගේ කලාකරුවන්ට බිම දාලා ගහනකොට අපේ නන්දා මාලනීය ගුණදාස කපුගේ මැතිතුමන්ලා වගේ ජනතා බලාපොරොත්තු නියෝජනය කරන කලාකරුවන්ගේ ගීතවලට ගුවන් විදුලියේ වාරණය වැටුණා. එහෙම විකෘති සමාජ යක් තිබිච්ච කාලයක දහස් ගණන් මරද්දී ගුණදාස කපුගේ කියන වීර යසහාය කලාකරුවා සිය දිවි පරදුවට තබා ජනතා නියෝජනය වෙනුවෙන් තමන්ගේ කලාව ජනතාව වෙනුවෙන් තමන්ගේ හැකියාව ජාතියට දායාද කළා. ඒ වීර ශ්‍රේෂ්ඨ කලාකරුවාට ජාතියේ උපහාර පිදීම අපේ යුතුයකමක් විදියට සලකලයි මේ කටයුත්තේදී ජාතික උරුමයන් හා සංස්කෘතික අමාත්‍යාංශයෙන් මැදිහත් වෙන්නේ. ඒ නිසා මෙයට අපේ අමාත්‍යංශය වගේම බොහෝ උදව් කරපු අපේ රූපවාහිනී සංස්ථාව, මිහිගරු සභාපතිතුමා, ඒ වගේම අපේ ජගත් වෙල්ලවත්ත මැතිතුමා, එතුමාගේ බැංකුව ඇතුළු සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. විශාරද ගුණදාස කපුගේ සාර සන්නිධි සංග්‍රහය නම් ග්‍රන්ථයේ ප්‍රථම පිටපත අපි පිළිගන්වන්නේ ඉතාම ගෞරවයෙන් කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝබිත ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත. ඒ වගේමයි මේ කෘතිය ගරු අමාත්‍ය පවිත්‍ර වඤ්ඤාරච්චි මැතිණිය ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන්ට පිළිගැන්වීම තමයි දැන් සිදු කරන්නේ. විශාරද ගුණදාස කපුගේ අපේ ආදරණීය කලාකරුවා ගායනා කළ ගීත එක්තැන් වූ කෘතියක් තමයි මේ සම්භාවනීය අමුත්තන් වෙත එතුමන්ගේ ප්‍රිය බිරිඳ ප්‍රේමා කපුගේ මැතිණිය අතින් පුතණුවන් අතින් දියණියන් අතින් පිළිගැන්වෙන්නේ කපුගේට 65යි ජන්ම සංවත්සර ප්‍රණාම ගී ප්‍රසංගය. මගේ පියාණනි ඔබ මට දායාද කළ සත්සරය ඔබේ නමින් මම අවදි කරමි. බක්මහේ එක්තරා දවසක අපෙන් සමුගත් ඔබ නැගූ සත්සර මිහිරියාව සදා අපගේ හදවත් සනසාලමින් එදත් අදත් හෙටත් මුළු මහත් සමාජයේ වෙතම මනුෂ්‍යත්වයේ ආමන්ත්‍රණය ගෙන එයි. ජනහද හැඳිනූ මහමිනිසානනි නුඹේ ගුණකඳ ගැඹුරු දෙවුර තබා නුඹ පිහිනා යන්නම් නොනිමි සප්ත සයුරු පියාණනි මේ ගීතය ඔබට උපහාරයක්ම වේවා ගීපද රචනය වෛද්‍ය ජයන්තා රොද්රිගු ගයන්නේ ගුණදාස කපුගේ කලාකරුවාණන්ගේ පුත්‍ර ඒ නමත් හරියටම ගැලපෙනවා කපුගේ පුත්‍ර